සදහතුනේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 34 වන සතිය ඥාන දර්ශන විසුද්ධිය සුරෙන් ඔබට පැන නගින ගැටලු පිළිබඳව අපි කතා කරන්නට අද දවසේ සූදානම්. ඉතින් විසුද්ධි 7 පිළිබඳවම අපි කතා කරලා දැන් අවසන් අද දවසේ අවසන් විසුද්ධිය පිළිබඳවයි කතා කරන්නේ ඥාන දර්ශන විසුද්ධිය. ඒ උදෙසා අප සිදු කළ ආරාධනයේ සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණා. කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැයවුඩ දොඩම්තලාව ධම්මගිරිය ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී ප්‍රතිවේක්ෂා වැඩසටහනේ නිර්මාතෘවර පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි নমස්කාර පූර්වකව අද දවසේ මේ සදහම් කතිකාවතට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු එසේනම් අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ දායකත්වය ගැන කටයුතු කරන පිරිසට මුලින්ම ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට දහත් වටේ පිළිගන්නන්නට ඒ වගේම ලෝතුරු අමාමයනී තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට පුෂ්ප පූජාවන් සිදු කරන්නට සම්මා සම්බුදු සරණයි සුපිනත් හැම දිනාටම ඥාන දර්ශනයේ සුද්ධිය කියන්නේ අවසාන වශයෙන් තියෙන සියුම්ම තත්වයකින් පවා කෙලෙසයක් කෙලෙස් ධර්මයන් ඇති නොවන විදිහට සිත පරිවර්තනය වෙන අවස්ථාව. ඇත්තටම කියනවා නම් මාර්ග අවස්ථාවයි. පටිපදා ඥාන දර්ශන සුද්ධිය ගැන අපි සාකච්ඡා කරා. ඒ පටිපදා ඥාන දර්ශන සුද්ධිය කියලා කියන්නේ ඒ සඳහා අවශ්‍ය කරන සිහිය පිහිටුවා ගැනීම. නව මහා විදර්ශනාවන් වැඩෙන්නේ ඒ අවස්ථාවේදී. නව මහා විදර්ශනාවන් වැඩෙන වැඩෙන කාල වෙනකොට ඒ ඒ වැඩෙන විදර්ශනා අනුව අපේ සිත කෙලෙස් වලින් අත මෙදෙනවා. අපි දන්නවා අපේ කවිද මහත්මයා මතක් කරා වගේම සිත කෙලෙස් වලින් පිරිසිදු කරන වැඩපිළිවෙලයි විසුද්ධිය කියලා කියන්නේ. පිරිසිදු කිරීමයි විසුද්ධිය කියලා කියන්නේ. ඒතර චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, මුලින්ම සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය මේ විදිහට අර ප්‍රබල කෙලෙස් වලින් හිත ඉස්සෙල්ලාම අයින් කරගෙන අයින් කරගෙන ඇවිල්ලා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය දක්වා යනකොට අපි දන්නවා මේ මේ මාර්ගයේ වැඩෙනකොටම සමාධිය ආදී හින්දා ආලෝකමත් ස්වභාවයන් හින්දා, පස්සද්ධිය හින්දා ඒ වගේ නිකාන්තිය ආදි වශයෙන් අපි ඔක්කොම සාකච්ඡා කරා. පුංචි පුංචි තමන්ගේම හිත තුළ උපදින විදර්ශනා විදර්ශනාව කෙරෙහිම ඇතිවන කෙලෙස් ධර්ම. ඒවට කියන උපක්ලේශ කියලා. ඒ වයින්ුත් අයින් වෙලා ඊට පස්සේ සිත උද්‍යව්‍ය ඥානය, බංගානුපස්සනාව මේ වගේ නව මහා විදර්ශනාවේ සිත ස්ථීර වශයෙන්ම රැඳිලා අන්තිමට යම්කිසි කෙනෙකුට ධර්මය ලෝකෝත්තර වශයෙන් අවබෝධ වෙන අවස්ථාව. ඒකට කියනවා මාර්ග අවස්ථාව කියලා. ඒක තමයි අපේ සසර ජීවිතයේ ලැබිය හැකි ඉහළම සහ අපි නොලබපු අවස්ථාවක්. දැන් ලැබලා තිබුණා නම් ආයෙක ලබන්න දෙයක් නැහැ. සංසාර ජීවිතේ අපි නොලබපු වාසනාවන්තම වෙලාවක් තමයි. ඒ කියන්නේ පංචපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය අපි පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගන්න අවස්ථාව තමයි මාර්ගසිතටම තමයි ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. එහෙමයි සර්. ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව මේ කෙටි හැඳින්වීමක් කළේ ඔබට තවත් ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව යම් කිසි පැහැදීමක් ඔබේ සිතට එන්නට. ඉතින් අපි සම්මින්වහන්ස අපේ විමසන්නට කැමති ඥාන දර්ශන විසුද්ධිය ඇති කර ගැනීම සඳහා කළ යුතු ප්‍රායෝගික වැඩපිළිවෙල කුමක්ද? ඒ පිළිබඳවත් අපි හැඳින්වීමක් සිදු කරමු. ඔව්. ඒ කාරණාවේ තේරුම මේ ඇත්තම කියනවා නම් මාර්ග සිතක් ඉපදුනා කියන්නේ එකත් එක පෙරපසු නොවීම වාගේ. ඒ කියන්නේ ඒ මැද ආය තවත් සිතක් උපදින්නේ නැතුව ඵලසිත පහළ වෙනවා. ඒ කියන්නේ එයා ඉස්සලාම වතාවට මේක සිද්ධ වුණාම සෝවාන් ඵලස්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ පිළිබඳ අපි මේ සති ගානක් පුරාවටම සාකච්ඡා කරන දේ තුළ ප්‍රායෝගිකත්වයක් තියෙන බව අපි ඔක්කොටම වැටහෙන්න ඕනේ. ඇත්තටම ප්‍රායෝගිකත්වයක් තියෙනවා. මොකද මේක ලං වෙන්න පුළුවන් ඉලක්කයක්. බැරි දෙයක් නෙවෙයි. කෙනෙක් උනන්දුවෙන් කටයුතු කරොත් ළඟා වෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේක තේරුම් නොගන්නාකමයි. අපේ සිත්වල පළවෙනියෙන්ම මම කියන්න ඕනේ මේ தත්තරපත් වෙන්න කැමැත්තක් ඇති වෙන්න ඕනේ. ඍජුවම අපේ සිතෙන් අහලා බලන්න. එතකොට අපි මාර්ගය හොයාගන්නේ ඍජුවම අහලා බලන්න අපි හඹාගෙන යන්නේ සැප. එහෙම නේද? අපි හඹාගෙන යන්නේ සැප හඹාගෙන යන්නේ හැම වෙලෙම සැප සහ සතුට. දැනට සතුට ලැබෙනවා කියලා හොයාගෙන යන දේවල් මොනවද කියලා අහුවොත් පංචපාදානස්කන්ධයට අදාළ වෙන ද්‍රව්‍ය සහ පුද්ගලයෝ නෙවෙයිද? ඒවා අතරින් ලෑස්තිද? මම කියන්නේ හිතෙන් අතාරින්න කියලා දඹ ගහලා දුව ගෙදර තියෙන ඒවා දාලා ගෙදරින් පිටතට කැලේ දුවන්න කියලා නෙවෙයි මේ කියන්නේ. බැඳීම් තියෙනවා නම් හිතේ ඇති වෙලා තියෙන නැත්තම් ආසාවන් තියෙනවා නම් වස්තුන් කෙරෙහි ඒවා සිතෙන් අතහැරෙනවට කැමතිද? බැඳීම් හිතෙන් අතාරිනවට ඇත්තටම කැමතිද කියලා සත්‍යවාදීව ඇතින් අහලා බලන්න. මේ කොච්චර හුඟා කලාවට කොච්චර අපි ධර්මයේ ශ්‍රවණය කරත් මේ බැඳීමක් අයින් වෙනවට කැමති නැහැ. මොකද තණ්හාව කෙරෙහි තියෙන තණ්හාව කියලා එකක් තියෙනවා. තණ්හාව උපදින තැන් ටික දේශනා කරලා තියෙන තැන බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන දේශනාවේ තණ්හාව කියන්නේ තණ්හාව උපදින තැන. ඒ කියන්නේ කොච්චර පීඩාව ආවත් ඒ තණ්හාව කෙරෙහි තණ්හාව තුන මේක මේ ඇලවිලා තියෙන එක කෙරෙහි තවත් එක්කෙනෙක් කලවගෙන ඉන්නවා. ඒ කියන්නේ එයා ගලවන්න දෙන්නේ නැහැ. මට මේක ගලවලා දාන්න උන තව එක්කෙනෙක් අල්ලන් ඉන්නවනම් අමාරුයි වගේ. ඒ වගේ මේ දැන් උදාහරණයක් ආදරය කියලා කියන්නේ තණ්හාවක්. ආදරය අයින් වෙනවට කැමති හිතේ. නේද? එහෙනම් අහුවොත් ඒ ඇයි අපේ හිතේ තියෙන මුලාව හින්දා. අපි පිළිසරණක් ප්‍රාර්ථනා කරන්නේ පිළිසරණක් ප්‍රාර්ථනා කරන්න බැරි තැනකින්. පංච උපාදානස්කන්ධය පිළිසරණක් පිහිටක් ප්‍රාර්ථනා කරන්න විසඳුමක් ලබා දෙන දෙයක් නෙවෙයි. අපි ගැටලුවක් ආපුවම විසඳුම හොයන්නේ ගැටලුවක් තව එන જાතිය එකකින්මයි. ඒකින්ද ඒකට කියන්නේ ඉඟුරු දීලා මිරිස් ගන්නවා කියලා. හැමදාම මොන හරි දෙයක් මාරු කරනවා. මොනවද මාරු කරන මාරු කරගෙන මේකෙන් හරියයි මේකෙන් හරියයි මේකෙන් හරියයි කිය මේ ඉන්න ඉඳිල්ල සංසාර ජීවිතේ බොහෝ දීර්ඝ කාලයක් මේ වැඩේ කර කර ඉන්නේ. මේ ජීවිතෙත් එහෙමයි එක එකව මාරුවෙන් මාරුවට මාරුවෙන් මේක මේකේ මට හරිය ගියේ නැහැ මෙන්න මේ නැත්නම් මේ පුද්ගලයා හින්දා මට පීඩාවක් දෙනවා එහෙනම් මේ වෙන්න මෙතනින් මට සැනසීමක් ලැබෙයි මෙතනින් සැනසීමක් ලැබෙයි කියලා අපි මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට අරගෙන යනවා ඒකෙන් කවදාකවත් ස්ථිර සැනසීමක් ලැබලා නැහැ. මේ දේ තේරුම් ගන්න මේකේ ඇත්ත తত্ত্বය පංච උපාදානස්කන්ධයේ ඇත්ත తত্ত্বය හරියටම තේරුම් ගත්ත කෙනාට නැවත කලකිරීමක් ඇති වෙනවා. මම මොකද්ද කරන්නේ? මම මොකක්ද කරන්නේ? මං මොන වයින්ද සැනසීමක් බලාපොරොත්තු වෙන්නේ කියලා බලනකොට එයාට පුද්ගලයන්ගෙන් වස්තු වලින් සැනසීමක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඒ හැම වෙලෙම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට ඒක හදන්න වෙනවා. හැදුවට පස්සේ බයෙන් ඉඳ වෙනවා. අර කාකා මස් කෑල්ල දැහ ගන්නකම් හිතේ දුකෙන් ඉන්නේ. එක මස් කෑල්ලයි තියෙන්නේ කාක්ක පොරයක් තියෙන ඔක්කොම පීඩාවෙන් ඉන්නේ. හැබැයි දැහැගත්තට පස්සේ සන්තෝෂෙන්ද? න්‍යායක ආරක්ෂා කරන්න ඕනේ. ඒකට අරගෙන ගිහින් හංගන්න ඕනේ. ඒ වගේ අපි ජීවිතේ මොන හරි දෙයක් ලබා ගත්තද එතන ඉඳලාත් ඉන්නේ දුකේ මේක රැක ගන්න ඕනේ කියලා. ඒක වෙනස් වෙයි කියලා බයෙන් ඉන්නේ. මේ ඔක්කොම දැනගත්ත කෙනාට කලකිරීමක් ඇති වුණාම මේකට විසඳුමක් හොයනවා. මේකට විසඳුම හොයනකොට අපිට හම්බ වෙන එකම විසඳුම තමයි ආරියෂ්ඨාංග මාර්ගය. ඒ කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන ඔක්කොම අපේ හිතේ උපදවාගත යුතු දේවල්. කෙටින් කියනවා නම් ඔය සම්මා කම්මන්ත කියනකොට ප්‍රාණාති පාතා වේරමණී කියලා කියනකොට අපිට හිතෙන්නේ සතෙක් මරනවා ඒක වළක්වනවා කියලා අදහසක්. ප්‍රාණාති පාතා වේරමණී කියන්නේ චෛතසික ධර්මයක්. හරිද? එතකොට ප්‍රාණාති පාතා වේරමණී කියන්නේ උපදින්න ඕන කොහෙද? සිතේ උපදින දෙයක්. එතකොට මම හැමදාම පරීක්ෂා කරන්න ඕන කොහේ ඒක උපදිනවද කියලාද? මගේ හිතේ ප්‍රාණඝාත වළක්වන හැඟීම උපදිනවද? මේක අන්තිමට මොනවද? අදත්තා දාන කාම මිත්‍යාචාර කියන කනු. කාම මිත්‍යාචාර වළක්වන හැඟීම උපදිනවද කියලා මම පරීක්ෂාවෙන් ඉන්න ඕනේ. අන්තිමට තියෙන්නේ මොකද්ද ඒකේ? අවසානයේ ඔය මම කියන අවස්ථාවට එනකොට මොකද්ද වෙන්නේ? ඒක වැළැක්වීමේ හැඟීම විතරක් නෙවෙයි. ආරති, තිරති, පටිවිරති වේරමණි. මේ පිළිබඳව සතිය කියන්නේ ඇලීම, අරතිය කියන්නේ නොඇලීම, විරතිය කියන්නේ ඇලීමෙන් වෙන්වීම, පටිවිරති කියන්නේ සම්පූර්ණ වෙන්වීම. එතකොට කාමයේ වර්ධව හැසිරීමක් පිළිබඳව තියෙන ඇලීමෙන් සම්පූර්ණයෙන් වෙන් වෙලා කියන තැන. හිතන්න පොඩ්ඩක්. ආයෙත් ඔබට ඒ ගැන උත්සාහයක්වත් තියෙනවද? නෑ මේ තියෙන සියලු නොසන්සුන් අයින් වෙච්ච මහා සුවදායක තත්වයන් මේ තත්වයන්. ඒකින්ද එන්න එතෙන්දි තමයි එවැනි තත්වයක් තමයි මේ තියෙන්නේ. එතෙන්ට ළඟා වෙන්න ආර්ය ශ්‍රැංග මාර්ගයේ අංග ටික හොඳින් හදාරන්න ඕන. ඒ අංග භාවිතා කරන්න අපේ ජීවිතේදී. ජීවිතයේ බොහෝ වෙලාවල් වලට අපි කාර්ය බහුල වෙනවා. ඒ කාර්ය බහුල ජීවිතයෙන් අපි අත මිදලා අපිට මේ ශ්‍රේෂ්ඨ අධර්මය අපේ ජීවිතයට ළඟා කරගෙන ඒ කාර්ය බහුලත්වයෙන් මිදෙන්නට හැකිනම් මොනතරම් ශනසීමක් අපිට ලැබෙයිද? ඒ ශනසීම ඔබට ඔබේ ජීවිතයට නිරන්තරයෙන්ම අපි ලබා දෙනවා. අපේ යුතුයකමක් ලෙස, අපේ වගකීමක් ලෙස, ජාතියේ බොදු නාලිකාව ලෙස අපි සෝදානම් ඔබ වෙනුවෙන් ඔබේ ජීවිතය නිවැරදි කරන්නට. ඒ ජීවිතයේ નિවැරදි කරන තවත් එක අංගයක් ලෙස ඔබේ ජීවිතයේ નિවැරදිම වෙනස ඔබට තනා දෙන ප්‍රතිවේක්ෂා වැඩසටහන සමගයි ඔබ මෙලෙසින් සජීවීව ඒකාත්මක වන්නේ. අපි ස්වාමීන් වහන්සේ ඥාන දර්ශන විසුද්ධිය අසුරෙන් අද දවසේ අපි මේ කතිකාවත ගොඩනගාගෙන යන්නේ. ඉතින් ඥාන දර්ශන විසුද්ධියටපත් වූ අය එසේපත් වූ බව දැනගන්නේ කොහොමද? අපේ Facebook ගිණුමට එවා තිබෙන ගැටලුවක් පිළිබඳව වහන්සේගෙන් විමසුවේ. ඇත්තෙන්ම කොහොමද ස්වාමීන් වහන්සේ ඥාන දර්ශන විසුද්ධියටපත් වූවෙක් සැබවින්ම ඥාන දර්ශන විසුද්ධියටපත් වෙලාද ඔහුපත් වෙලා තින්නේ කියලා දැනගන්නේ කොහොමද අපි? ඔව් බොහොම වටිනා ප්‍රශ්නයක් මේ අහන්නේ. ඒ කියන්නේ අපි අත්‍තරම මේකේ පළවෙනි පියවර ගමු. පළවෙනි පියවර සෝවන් ඵලයනේ. ඒක පළවෙනියෙන්ම ඥාන දර්ශන විසුද්ධියටපත් වුණා කියලා කියන්නේ සෝවන් ඵලයට පත් වුණා කියන එකයි. එතකොට හොඳට දැනගන්න ඕන මොනවද අයින් වෙන්නේ කියලා. අයින් වෙන්නේ සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන ධර්මතාවයන්. එතකොට බුදුජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා පැහැදිලිවම අතල ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා කියලා. ඒ කියන්නේ ශ්‍රද්ධාව කැඩෙන්නේ නැහැ. ඒ ශ්‍රද්ධාව ඇති වෙලා තියෙන්නේ ප්‍රඥාවෙන් දැක්ක දේ හින්දා Tamanට ඇති වෙන සැනසීම නිසාවෙන්. එහෙම නැතුව මේ අර ඇලීමක් සහිතව නෙවෙයි. Tamanට ඇති වෙන සැනසීම නිසාවෙන් ආයෙ කැඩෙන්නේ නැති ශ්‍රද්ධාවක් උපදිනවා. ඊළඟට අනිත් එක තමයි අරියකාන්ත සීලයෙන් යුක්ත වෙනවා. කියන්නේ අකණ්ඩ අචිද්ද අසබල අකල්මාස බුජිස්ස විඤ්ඤුප්පසත්ත ආදි වශයෙන් තියෙන සමාධි සංවත්තනික මේ විදිහට තියෙන ඒ කියන්නේ තැනින් තැන කැඩෙන්නේ නැති මැද කැඩෙන්නේ නැති ඊළඟට සමාධියටම හේතු වෙන නුවණැත්තන්ගේ පැසසුමට ලක් වෙන ආකාරයේ සීලයක් ඒක කැඩෙන්නේ නැහැ අකණ්ඩ සීලයක් රකින්නව නෙවෙයි රකින්නව නෙවෙයි රැකෙන ස්වභාවයකට පත් වෙලා තියෙනවා. දැන් සංකල්ප වශයෙන් ගත්තොත් එහෙම අපි සෝවාන් පරස්ත පුද්ගලයාට කිසිම දෘෂ්ටියක් නැහැ. සක්කාය දිට්ඨිය අයින් වෙනවා කියන්නේ කිසිම දෘෂ්ටියක් නැහැ. එතකොට ආත්ම දෘෂ්ටියක් හිටින්නේ නැහැ. ඒතර අතීතය අපි කෙටියෙන් ගත්තොත් එහෙම අපිට මම එකක් විතරක් කියන්නම්. පටිච්චසම්පාදය අවබෝධයයි කියන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් තියෙන උපරිම වශයෙන්. පටිච්චසම්පාද ධර්මය අවබෝධයයි කියලා කියන්නේ හේතුඵල ධමයක් අනුවයි හැමදේම සිද්ධ වෙන්නේ කියලා දැනෙනවා. එහෙම නැතුව මේ මේක පවතින එක දිගට පවතින දෙයක් තියෙන්නේ නැහැ කියන එක තේරෙනවා. අපි මේක පොඩි උදාහරණකින් මම චුටි කාලයක් ගන්නම් මොකද මේකේ අපි ඇත්තටම බලන්න ඕන කවුරු හරි කියන කියන හින්දා නෙවෙයි. කවුරු හරි කියන හින්දා කෙනෙක් ගුරුවරයෙක් කියනවනම් මං සෝවාන් සෝවාන් වුණා කියලා ඒ එහෙම එකක් නෙවෙයි මොකද අපි බැරි වෙලාවක සෝවාන් වෙලා නැතුව සෝවාන් වෙලා කියලා හිතුවොත් සමහරට අපේ වීරිය අඩු වෙන්න ඉඩ තියෙනවා සහ මුලාවටපත් වෙලා තමන් කරන්න ඕන දේ නොකර ඉඳී තියෙනවා. එහෙනම් මෙතන තමන්ගේ සංකල්පනේ වැරදි වුණාද කියලා බලන්න ඕනේ. හරි. බලන්න පොඩ්ඩක් මොහොතකට හිතලා අපේ හිත අතීතයට ලුහු බැඳ යනවද නැද්ද? නේද? අතීතයට ලුහු බැඳ යනවා දෘෂ්ටියෙන්. අන්න ඒක නෑ උතන. තණ්හාව මාන්නයේ කේන්දරයක තියෙනවා. සාමාන්‍යයෙන් අපේ හිත අතීතයට ලුහු බැඳ යන තණ්හාවේ මාන්නේ දෘෂ්ටියෙන්. ඒක තණ්හාවෙන් ලිහුබඳ යනවා කියන්නේ අතීතේ මම දැක්ක දේවල් තියෙනවා නම් අහපු දේවල් තියෙනවා නම් අනාගතේ මම කොහොම හරි එක විඳිනවා කියලා අදහසක් තියාගෙන අපි මේ ජීවිතේ හරීම පීඩාකාරීව ඉන්න මම මම අතීතයේ විඳ දේවල් නැවත විඳින්න ඕනේ. දන්නේ කෙටි උදාහරණයක් කියන්න. කෑමක් දකින්නත් කියලා හිතන්න කෑමක් දැක ගමන් මොකද්ද තියෙන අපහසුතාවය? මේ අපහසුතාවය තියෙන කනකම්. ඇයි? ඕක මම කාලා තිනවා ඊට කලින් එහෙනම් අතීතේ අතීතේ මම කාපු රසය මතක් වෙනවා. හරි? දැන් ඕන අනාගතයට අතීතයේ ලුහුබඳ අනාගතේ ප්‍රාර්ථනා කරන මේක ආය මන් දියුඩ දාගත්තොත් අර පරණ විඳ රසයම එනවා. ඒකින්ද අන්න තණ්හාව උපදිනවා. නැවත මේක විඳින්න ඕන කියලා. ඒක තණ්හාවෙන් ලුහුබැඳීම. ඒතර කාමරාග තියෙන ඉඳ සෝවාන් පුද්ගලයාට මේක තියෙන බොහොම තුනී වෙලායි තියෙන්නේ. තියෙනවා. එහෙනම් ඒතර තණ්හාවෙන් ලුහුබඳින ගතිය තියෙනවා. ඊට මාන්නෙන් ලුහුබඳින ගතියක් තියෙනවා. සෝවාන් පුද්ගලයාට තියෙන මාන්නෙ කියන්නේ මම විඳිනවා කියන අදහස අයි සම්පූර්ණයෙන් අයින් වෙලා නැහැ. නමුත් සෝවාන් පුද්ගලයාට එහෙනම් නැති වෙන්න ඕනේ මොකද්ද? දෘෂ්ටියෙන් ලුහු බඳිනවා කියන එක. මොකද්ද? මට අනිවාර්යයෙන්ම අතීතයේ ලබාපු දේවල් වර්තමානයේ හරහා වර්තමානයේ ස්පර්ශ කරගෙන අනාගතය දක්වා අරගෙන යන්න පුළුවන්මයි. හරිද? ඒ කියන්නේ අපි තුමක අනුන්ගේ ආදරයක් වින්ද අතීතයේදී කියලා. හරිද? මට මේක වෙනස් වෙන්න දෙන්නේ නැතුව අනාගතයට අරගෙන යන්න පුළුවන්මයි. හරි. එහෙම අදහස් වලින් ඉන්නවද නැද්ද මිනිස්සු? මම මේක වෙනස් වෙන්න දෙන්නේ නැහැ. නේද ආදරය වෙනස් වෙන්න දෙන්නේ නැහැ හරිද ඒ වගේ එක එක එක එක අදහස් වලින් ඉන්නවද නැද්ද ඉන්නවා ඒවා තියෙන්න බෑ වෙන සෝවන් පුද්ගලයාට ඇයි දෘෂ්ටිය දෘෂ්ටිය නැහැ නේද අහවල් අහවල් දේෙන් මං සැපක් වින්දා නම් ඒක මං අනාගතේ මේ විදිහට විඳිනවාමයි ඒක අනාගතේ දක්වා අරගෙන යනවාමයි කියන බලාපොරොත්තු සම්පූර්ණයෙන් නැහැ. ඒක කොච්චර සහනයක්ද කියලා බලන්න. ඒක ලෝකයේ දැනෙන හැටි ගැන මම මේක උදාහරණයක් විතරක් කියන්නේ. ලෝකයේ දැනෙන හැටි මෙන්න මේ වගේ. මේ දේ දුන්නක් අපි ගන්න උදාහරණයකම හැමදාම ගන්න උදාහරණේ හැමෝටම ආය ආය මේක මතක් වෙන්නේ. උදේ පාන්දර දේ දුන්නක් දකිනවා. බොහොම ලස්සනයි. මේ දේ දුන්න දැක්කාම ඒ වෙලාවේ ඒක දැක්කාම විඳිනවා. හරි. එතකොට කොයි වෙලාවකවත් එයාට අදහසක් එනවද ළමයි අවදි වෙනකම් මම මේ දේ දුන්න තියාගන්නවමයි කියලා. ළමයි නැගිටිනකම් මම මේ දේ දුන්න තියාගන්නවමයි කියලා අදහසක් එනවද? එන්නෙම නැහැ. බලෙන්වත් එන්නෙම නැහැ. ඇයි? දන්නවා මේක අවුවයි වැසයි තියෙනකම් තියෙයි. හැබැයි පුංචි පුංචි කැමැත්තක් තියෙන මොකක්ද? ළමයි නැගිටින ගමන් මේක තිබ්බොත් හොඳයි. තිබ්බොත් හොඳයි. පියා ගන්නවමයි කියලා දැඩි ගැනීමක් නැහැ. හැබැයි තිබ්බොත් හොඳයි කියලා අදහසක් තියෙනවා. මුළු ජීවිතේ මේ වගේ නා. කැමති දේවල් තියෙනවා. අපේ ජීවිතයේ තියෙන සියලු දේවල් පිළිබඳව හොඳටම දන්නවා තියාගන්න බෑ කියලා. පවත්වා ගන්න බෑ කියලා. හැබැයි ඒක තිබ්බොත් හොඳයි. අන්න කාමරාග තියෙනවා අල්ලා ගැනීම කැමැත්ත තියෙනවා. අපේ ජීවිතේ අපිත් එක්ක අපි අපි ළඟ තියෙන වස්තු පිළිබඳ, අපි ළඟ ඉන්න පුද්ගලයෝ පිළිබඳ, එක එක්කෙනාගේ සිතුවිලි පිළිබඳ, තමන්ගේ සිතුවිලි පිළිබඳව අතහැරිලා කියන්නේ. මේක තියාගන්න බැරි බව දන්නවා. ඒක ක්‍රියාවලියක් බව දන්නවා. ඒක නැවත සකස් වෙනොත් හොඳයි කියන අදහස තියෙනවා. ඔතෙන්ට මම එකතු කරන්නම් කාටවත් ප්‍රශ්නයක් කළා තියෙන මේ අර විසාකාවගේ මිනිපිරි නැතුනම ඇඬුවේ ඇයි එතකොට කියලා. සෝවන් වෙලා හිටිය විසාකාව මිනිපිරි ඇඬුවේ ඇයි? මේ නිර්මාණය නැවත නැවත මේ දේ දුන්න හැදි හැදි තිබ්බ කෙනෙකුට. එයා දැනගත්ත ආයේ මේ දේ දුන්න හැදෙන්නේ නැහැ. නේද? මොකක්ද තියෙන අදහස? මේක හැදේවි නැවත වාරයක්. හරි කොයි වෙලාව හරි අපි දැනගන්න මේ තමයි මම අවසාන දැකීම දේ දුන්නා ආයෙ හැදෙන්නේ නැහැ කියලා දැනගත්තොත් දුකක් ඇති වෙනවද නැද්ද එහෙනම් පටිගයක් ඇති වෙනවද නැද්ද? සෝවන් පුද්ගලයෙකුට ඇති වෙනවා. ඒක පවත් ගන්න බෑ කියන එක නෙවෙයි. පවත්ව ගන්න බෑ කියන එක නෙවෙයි. නැවත නැවත මේක අපි දන්න දේ දුන්නක් දැකලා දේ දුන්නක් නැති වෙනකොට අපි දන්නවා නැවත ඒක නැවත කවදා හරි ඒක හැදෙනවා. අන්න ඒ වගේ පුංචි සංකල්පයකට සෝවන් පුද්ගලයාට ඇලෙන්න පුළුවන්. මේ වගේ දැඩි ගැනීමක් ඇතන. ඉතින් තමන්ගේ සංකල්ප නිවැරදි වෙලාද කියලා බලාගන්න තමන්ටම පුළුවන්. කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ඇතුව තාර්කානුකූලව අතුලාන්ත පිරිසුදු බව තමන්ටම දැනගන්න පුළුවන්. ඥාන දර්ශනයේ සිද්ධියටපත් වුණා නම් සෝවාන් වුණා නම් Tamanටම හොයාගන්න පුළුවන් මගේ සංකල්පවල අර පස්සෙන් පණ දැන් අද රහත් කියලා කියනා වූ පිරිස් පුද්ගලයා පස්සේ පන්නන් යනවා එක දිගට පරිගණමින් යනවා හරි හොයාගෙන හඹාගෙන පරිගන්නවා නේද ඉතින් එහෙම කියාගෙන කියනවා මං ඉතින් අර සරවචන කතා කරන රහතන් වහන්සේලා තමයි අපි හරිද ඒකයි කියන්නේ. ඒක හොයාගන්න පුළුවන්. කාරණාව දන්නවා නම් මේකත් එක්ක වෙන විසුද්ධිය දන්නවා නම් හරියට දැන් මේ කතා කරගෙන ආපු විසුද්ධි ටික ඔක්කොම සම්පාදනය වෙලා තියෙන ස්ථිරව. මේ විසුද්ධි ටික ඔක්කොම සම්පාදනය වුණා නම් එයා කොච්චර උසස් මානසිකත්වයක් තියෙන්න ඕනද ඒකින්ද රහතන් වහන්සේ රහතන් වහන්සේමයි සෝවාන් පුද්ගලයා සෝවාන් පුද්ගලයාමයි එයා ඊටා සාන්ත කෙනෙක්. ඔය කියන දරුණු සෝවාන් පුද්ගලයෝ මේ රටේ ඉන්න විදිහක් නැහැ. එහෙම සන්නස. සදහතුනේ අපි ඊළඟ ප්‍රශ්නයට යමු වෙනට කැමතියි ස්වාමින් වහන්සේගෙන් විමසමු අපි ඊළඟ ප්‍රශ්නය මේතරම් ගැඹුරු ධර්ම ඥානයක් ගිහි ජීවිතයේ ගෙවන අපට ළඟා කර ගැනීමට ප්‍රායෝගික හැකියාවක් නැහැ නේද ස්වාමින් වහන්සේ ප්‍රශ්නේ අපෙන් විමසා තිබෙනවා නිවැරදිව ලබා දෙන පැවරුම් සිදු කරන ප්‍රතිවේක්ෂා වැඩසටහන නරඹන උපාසිකා මහතාවක් විසින් අපි ඒතුමියට මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න ඔව් දැන් මේ ගැටලුවේ ප්‍රශ්නේ තියෙන ගැටලුව තමයි ලබා දෙන පැවරුම් નિවරදිව කරන පුංචි චෝදනාවකුත් තියෙනවා කියලා ලබා දෙන පැවරුම් ටික નિවරදිව સિદ્ધ කරන අය ඇත්තටම බෑ කියලා දැනෙන්නේ උත්සාහ කරන අයට. හරි මම මේකදී ප්‍රශංසා කරනවා එතුමියට. මොකද දැන් විභාගයක් මම මම ඔකට වෙන පොඩි උදාහරණයක් කියන්නද ඒක ටිකක් හැබැයි මේ ටිකක් හාස්‍ය ගැන දෙන එකක්. මටත් දැනෙච්ච එකක් පොඩි කාලේ. හරිද? දැන් කවුරු හරි කෙක්කකින් පොල් කඩනවා. හරිද? ඒතර මේ කෙක්ක උස්සගෙන අර පොල් වලට දාන්න උත්සාහ කරනවා. අපි බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට දැන් අපිට පේනවා නිකන් මේ බලාගෙන ඉද්දි මේක නිකන් ගිලිහිලා යනවා. බලාගෙන ඉන්න කෙනාට මොකද හිතෙන්නේ? අයියෝ මම ඕක ගත්තරම් දාන හැටි දන්නවා කියලා. නේද? එහෙම හිතනවද නැද්ද? ඒක ලේසි කියලා හිතෙන්නේ. අර අර බාන්න අර තව චුට්ටක් එහාට ගියා නම් හරි. අර තව චුට්ටක් එහාට ගියා නම් හරි. මේ න්යාට මේක කරගන්න බෑනේ. මම මම නේද? ඒ විතරක් නෙවෙයි. රටේ නායකයෝ සමහර වෙලාවට වැරදි කරනකොට මොකද හිතෙන්නේ? මම නායකත්වය ගත්තා නම් කරන හැටි දන්නවා කියලා හිතනවා. හරි. මම මේ ඔක්කොගෙම කියන්න හදන්නේ පැත්තකට වෙලා බලන් ඉන්න කෙනාට නෙවෙයි ප්‍රායෝගික අපහසුතාවය තේරෙන්නේ බෑ කියලා හරි තේරෙන්නේ කාටද? උත්සාහ කරන කෙනාට කරන කෙනාට. පැත්තකට ඉන්න බලන් ඉන්න කෙනාට හිතෙනවා අපෝ මම පටන් ගත්ත දවසට නම් දනි මම ඕක කරනවා කියලා. හින්දා කරන්න පටන් ගන්න. මේ ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඒකගේ පැවරුම් ටික කරනවා කියලා. පැවරුම් ටික කරනකොට තමයි තේරෙන්නේ අපි කියන දේවල් කරනකොට තමයි තේරෙන්නේ මේක කරන්න අමාරුයි කියලා. නමුත් එක දිගට අකණ්ඩව ගන්න උත්සාහය තුළ මේක කරන්න පැහැදිලිවම පුළුවන්. මූලික ප්‍රතිපත්ති ටිකට එන්න විශේෂයෙන් ඉන්ද්‍රිය සංවරයට එන්න තදින්ම සතියක වගේ කාලයක් හැකිනම් තමන්ගේ ප්‍රායෝගික ජීවිතයට බාධා වෙන්නේ නැති වෙන්න බොහොම ප්‍රවේශමෙන් සැරෙන් සැරේ සැරෙන් සැරේ චුට්ටක් වෙන් වෙලා අකණ්ඩ උත්සාහයක් ගන්න. හරි විහාරස්ථානයක හෝ භාවනා මධ්‍යස්ථානයකට හෝ වෙන් වෙලා තමන් ප්‍රගුණ කරපු භාවනාවල් ටික ප්‍රගුණ කරමින් ගුරුවරයෙක් ආශ්‍රය කරමින් අකණ්ඩ උත්සාහයක් ගන්න. ඊට පස්සේ ඒ ඇති කරගන්න මානසික தත්ත්වය කොහොම හරි නිවසේදී රැකගන්න සීලය අනිවාර්යෙන් රකින්න සතර කමඨහණින් පෝෂණය වෙන්න අමාරුයි විශේෂයෙන් ඉන්ද්‍රිය සංවරය ආදී නම් අනිවාර්යයෙන්ම පවත්වාගෙන ක්‍රමානුකූලව කටයුතු කරන්න බය වෙන්න එපා ඔය හිතෙන්නේ යම් වර්ධනයක් සිද්ධ කරගත්ත කෙනෙකුටමයි ඒක බෑ කියලා මොහොතක්වත් හිතන්න බෑ ගිහි ජීවිතේ ඉඳගෙන සෝවාන් පලස්ත වෙලත් ගිහි ජීවිතයක් ගෙවන්න පුළුවන්කම තියෙනවා. ඊටා ප්‍රායෝගිකව මේ ජීවිතයේදීම Tamanට අවශ්‍ය කරන කඩේකට යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අවංක එඩිතර උත්සාහයක් ඕනේ. එඩිතර උත්සාහයක් ඕනේ. මොකද එතනට බොළඳ බැඳීම් වගේක් තියෙනවා. ඒ බොළඳ බැඳීම් එක්ක තියෙන මේ ගැටලුව නම් අයින් කරගන්න ඕනේ. ඒ සඳහා විදර්ශනාවෙන්ම ඒක අයින් කරගන්න එක තද කරගෙන හිර කරගෙන අයින් කරන්න බෑ. හැම වෙලෙම හිතන්න විදර්ශනාවෙන් මේක අයින් කරගන්න පුළුවන් කියලා හිතලා ඒවත් එක සටනේ යෙදෙන්න ඕනේ. එහෙම වුණොත් මේක කරගෙන යන්න පුළුවන් කිසිම විදිහකින් බැරි කමක් නැහැ. එහෙමයි සෝනස. 34 වෙනි සතියේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ඥාන දර්ශන විශ්ුද්ධිය ඇසුරෙන් අපි ඊටමත් වටිනා හරවත් ධර්ම කාරණා කීපයක් එලෙසින් සාකච්ඡා කරේ. අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ ඥාන දර්ශන විසුද්ධිය ඇතුළු මේ විසුද්ධි හත පිළිබඳව ඉතාමත් සරල ආකාරයෙන් අපිට දැනගන්නට පුළුවන් පොත්පත් තිබෙනවා. ඒ පිළිබඳව යම් කිසි සිහිපත් කිරීමක් සිදු කරමු අපි. ඔව් වටිනා කාරණාවක් තමයි මේ අහන්නේ. ඇත්තටම රේරුකාණේ චන්ද්‍රවිමල නායක ස්වාමීන් වහන්සේගේ විදර්ශනා භාවනා පොත. විදර්ශනා භාවනා පොතේ මේ පිළිබඳ හොඳ විස්තරයක් තියෙනවා. ඒ වගේම තමයි මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේගේ සප්තවිසුද්ධිය කියන පොත. ওই පොත් දෙක තමයි මම පරිහරණය කරපු පොත් දෙක සහ ත්‍රිපිටකයේ තියෙන කරුණු. ත්‍රිපිටකයේ තියෙන කරුණු එක්ක මේ පොත් දෙක හොඳින් විශ්ලේෂණය කරොත් ටිකක් අමාරුයි මම කියන්නේ නැහැ ලේසි කියලා ඥානාරාම ස්වාමීන් වහන්සේගේ පොත එහෙම ටිකක් තේරුම් ගන්න අපහසුකම් තියෙනවා. නමුත් අපහසුකම් තිබුණාට ඒවා බලපුවාම හොඳින් තේරුම් ගන්න පුළුවන් තමන්ගේ ප්‍රායෝගික ජීවිතයත් එක්ක එකතු කරමින් බලන්න. ඉතින් මේ පොත් දෙක තමයි දැනට අපි දැක්ක මට හම්බෙච්ච තව නොයෙකුත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දීපු පොත්පත් ඇති මම පරිශීලනය කරපු පොත් දෙක ඔය පොත් දෙක තමයි මගේ කටයුතු සම්පාදනය කරද්දී. ඉතින් හොඳින් බලන්න මම හිතන්නේ තවත් පොත්පත් ඕනෑ තරම් තියෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි සෝනස. එසේනම් සදහවතුමේ ඥාන දර්ශන විසුද්ධිය සුරින් අද දවසේ අපි ඔබ වෙනුවෙන් ඔබ යොමු කර තිබූ ගැටලු පිළිබඳව කතා කරපු ඒ සාකච්ඡාව අපි දැන් මෙතනින් නිමවටපත් කරනවා. නමුත් අපි සුපුරුදු ලෙසින් අද දවසේ ඔබ අපට එවා ඇති පොදු ගැටලු පිළිබඳව අපි ඊළඟ අර්ධයේ කතා කරන්නට දැන් සූදානම්. ඥානදර්ශන විසුද්ධිය පිළිබඳව ඔබට තවත් ගැටලු පැන නගිනවා නම් යොමු කරන්න අප වෙත නිෂ්පාදක ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන බෞද්ධයා මාධ්‍යජාලය ආදී සේනානායක මාවත කොළඹ 7 අපේ ලිපිනයට. ඉතින් ඔබ යොමු කරන සියලුම ප්‍රශ්නයන් සඳහා අපට පිළිතුරු ලබා දෙන්නට අපහසුයි. ඒ නිසා ස්වාමින් වහන්සේ ඇතුළු අපි සාකච්ඡා කරලා ඒ ගැටලු අපි තෝරා බේරාගෙන අදාළම ගැටලු පමණක් අපි මේ කතිකාවතට තෝරා ගන්නවා. ඉතින් ඔබගේ ගැටලුවට පිළිතුරක් ලබා නොදුන්නාට ඔබ කනසල්ලට පත්වන්නට එපා. නමුත් අනාගතයේ දවසක නොදුරු දවසක ඔබට අපි තත්ත්වේක්ෂා වැඩසටහන තුළින් සජීව වැඩසටහන තුළින්ම ඔබේ ගැටලුවට විසඳුමක් ලබා දෙන්නට අපි සූදානම්. අපි මේ පිළිබඳව ශිහිපත් කරන්නේ අපිට බොහෝ ලිපි ලැබිලා තියෙනවා. මම මේ දවසේ මේ මාතෘකාව යටතේ කළ සාකච්ඡාවට මගේ ප්‍රශ්න යොමු කරා. නමුත් මට පිළිතුරක් ලබා දුන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඉතින් අපි ඔබට සිහිපත් කරන්නේ අපි මේ සාකච්ඡාවට ඉතාමත්ම වටිනා දහම් ගැටලු තෝරාගෙන අර එකතු කරලා සමහර ගැටලු එකතු කරලා ප්‍රශ්නයක් නිර්මාණය කරගන්න අවස්ථාවක් තියෙනවා. ඇත්තටම ඉස්සෙල්ලා දවස කියලා කියන්නේ දැන් අද දවසේ මේ වැඩසටහන වෙනවා නම් ඉස්සෙල්ලා දවස කියන්නේ පුංචි යුද්ධයක් තියෙනවා මේ ටික එකතු කරලා ප්‍රශ්න ටික සකස් කරගැනීමේ හැමෝගෙටම උත්තරයක් ලැබෙන විදිහට. ඒකින්ද ඒක මේ නිවේදක මහත්තුන්ගේ වරද්දක් වෙනනේ ප්‍රශ්න තෝරන්නේ මාත් එක්ක එකතු වෙලා. එහෙමයි සන්නස. ඉතින් අපි දැන් සූදානම් අපේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ දෙවන අත්‍රි ක්‍රියාත්මක කරන්නට ඔබ අපට යොමු කර තිබෙන ගැටලු පිළිබඳව අපි දැන් කතා කරන්නට සූදානම්. මුලින්ම අපට කිරිපණි විදයක් මාර්ගෙන් ගැටලුවක් යොමු කර තිබෙනවා. තරමක් දීර්ඝ ගැටලුවක්. මෛත්‍රී මෛත්‍රී අසුභය ආදී භාවනා වලින් හොඳ මානසික තත්වයක් ඇති කරගෙන වාසය කළා. නමුත් දැන් භාවනාව පිරෙහිලා. සිතත් විතක රාගයට බරයි, ද්වේෂයට බරයි. නැවත යථා තත්වයට පත් කරගන්නට උත්සාහ කළද සාර්ථක වුණේ නැහැ. මේ සඳහා විසඳුමක් බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ කියා අපෙන් විමසා තිබෙනවා. ඒකයි අපි කියන්නේ මේකත් හරියම ප්‍රායෝගික තත්වයක් සමහර වෙලාවට උත්සාහ කරගෙන යනකොට ආපහු වැටුනහම තිබ්බට වැඩිය දරුණු තත්ත්වයක් දැනෙන අවස්ථා තියෙනවා. සමහර අය හිතනවා මේ වැඩ පිළිවෙල කරගෙන යෑමෙන් මට ලැබිච්ච අනර්ථයක්ද මේක කියලා. ඒ තරමට. මොකද අර මේ මම මේක කිව්වොත් බඩගින්නේ හිතිය තරමට කණ්ඩ ගියාම ගිජුකම වැඩි වෙනවද නැද්ද? නේද? ඒ එහෙම වැඩියෙන් දැනෙන්න හේතුව මේක තද කරගෙන හිර කරගෙන වාසය කරා. එතකොට කැඩුනට පස්සේ ඊටත් තිබ්බටත් වැඩිය නිදහස්ව ඉන්න උත්සාහ කරනවා. විදර්ශනාවේ තියෙන අඩුපාඩුවයි ඒ. අපි හැම වෙලෙම බලන්න ඕනේ අනවශ්‍ය තද කර ගැනීමක්, හිර කර ගැනීමක් අවශ්‍යයි. ඒක අනවශ්‍ය විදිහට අවශ්‍ය නැහැ. තරහ තදින් පාලනය කරගෙන දත් කුරු ගහගෙන ඉඳීමට වැඩිය මෛත්‍රිය ප්‍රබලව වර්ධනය කරගන්න ඕනේ. අර මෛත්‍රියනොත් පාලනය කරගන්න බැරි අවස්ථා එනවා. දැන් අපි ගිය වතාවේදී අහපු ප්‍රශ්නේ ප්‍රශ්නයක් තමයි මට හොඳට මතකයි. මේ මේ දවස් වෙනකොට මේ පහුගිය සිද්ධිත් එක්ක මෛත්‍රිය අහුවෙලා. මෛත්‍රිය කරන්න බෑ කියලා. ඉතින් අන්න ඒ වෙලාවට අනාත්ම සංඥාව මේ මේ මේ හේතුඵල ධම හේතුඵල ධම හොඳින් මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරනකොට අර ප්‍රශ්නේ ගොඩක් දුරට නැති වෙලා යනවා. ඉතින් මෙවැනි தත්වයක් தත්වයක් උදා වෙන්න හේතුව අපි ওই මෛත්‍රියේ අසුබයේ පමනක් හදෙන්නේ නැතුව විදර්ශනාව හොඳින් වර්ධනය කරන්න ඕනේ. හේතුඵල ධම මෙනෙහි කරන්න ඕනේ. ditthi visuddhiයටපත් වෙන කමඨහන් වඩන්න ඕනේ. අර හිත එකඟ වෙන ඒ කියන්නේ සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය දක්වා විතරක් තියෙන තත්වයෙන් මිදිලා ඊට එහා ගිය ditthi විසුද්ධිය කාංකා විතරන විසුද්ධිය කියන දේවල්වත් අඩුම ගානේ सिद्ध කරන්න ඕනේ. ඉතින් මේ වගේ තත්වයක් හදිසියෙ උදා වුණාම අපි කරන්නේ පළවෙනිම අපි බොහෝ කරපු පින් බොහෝ ඒ ඒ අවස්ථා සමහර අවස්ථා තියෙනවා අපි බොහෝ හිත සහනයකටපත් වෙන ඊටාම හොඳ පින්කම් කරපේවා තියෙනවා. කැපකිරීම කරපේවා තියෙනවා ධර්මයේ වෙනුවෙන් අනිත් අය වෙනුවෙන් කරපු. අන්න ඒවා හොඳින් නැවත නැවත නැවත නැවත ඉස්මතු කරගන්න ඕන. ආය තමයි අපි මේ භාවනාව හොඳින් හොඳ මානසිකත්වයක් ඇති වුණා කියලා කියනවා. අන්න ඒ ඇති වෙච්ච කාලේ තමන් වින්ද සුවදායක තත්ත්වය හොඳට මෙනෙහි කරන්න ඕන. නැවත නැවත මෙනෙහි කරන්න ඕන. ඊළඟට මේ පරිහානියටපත් වෙලා තියෙන කාලයක් තියෙන මේකේ තියෙන පීඩාව මෙනෙහි කරන්න ඕන. ඒ කියන්නේ ආනිසංස සහ ආදීන මේකෙන් අත මිදීමෙන් ලැබෙන ආදී ආනිසංසත් මේ தත්ත්වේ මං සිටීමෙන් ඇති වෙන ආදීනවත් නැවත නැවත නැවත නැවත හොඳින් හොඳින් පැත්තකට වෙලා හොඳින් මෙනෙහි කරන්න ඕනේ. හරි එහෙම මෙනෙහි කරනකොට අපේ හිත ආයසරයක් අර තියෙන දැන් දැන් තියෙන්නේ අර පල්ලෙහාට වැටුනහම ආයෙ උඩට ගන්න කැමැත්ත නැහැ හිතේ. හරි ඒ කැමැත්ත ඇති කරගන්න ඕන කැමැත්ත ඇති කරගන්න කරන්න ඕන පල්ලෙහා ඉඳීමේ තියෙන ආදීනවත් උඩට ගැනීමේ තියෙන ආනිසංසත් ප්‍රබලව මෙනෙහි කරන්න ඕන. එතකොට නිකම්ම මේ හිත ආපහු ඉස්ස ගන්න පුළුවන්. නැත්නම් බොහොම අමාරුයි. එහෙමයි සර්. සයන්ස් ඊළඟ ප්‍රශ්නේ අපි කතා කරද්දිනොත් කතා කරද්දී මගේ මතකයක් අතීතයට ගියා. අවුරුදු 6ක පමණ අතීතයකට මගේ මතකයක් දිව ගියා. ඒ තමයි දැන් අපේ ප්‍රතිවේක්ෂා වැඩසටහන බොහෝ පිරිසක් ශ්‍රවණය කරනවා. ඉතින් ඒ අතරින් පාසල් සිසු දරුවන් බොහෝ දෙනෙක් ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරනවා නරඹනවා. ඒකට හොඳම උදාහරණය අපි දවසක් කිව්වා ප්‍රතිවේක්ෂා වැඩසටහනේ කලණිපුරවරේ පැවති ප්‍රතිවේක්ෂා වැඩසටහනට සහභාගී වුණු පුංචි දරුවන් දෙදෙනෙකු සහ මවක් මට පෞද්ගලිකව හම්බෙලා ඔවුන්ගේ දිනචර්යාව ප්‍රතිවේක්ෂා සටහන පිළිබඳව ඔවුන් සටහනක් පොතක එක්සයිස් පොතක සටහන් කරලා ඒ පිළිබඳව අපි සිහිපත් කරා දවසක. ඉතින් දැන් අපිට බොහෝ දෙනාට විශේෂයෙන්ම පාසල් අවධියේ විශේෂයෙන්ම උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට තවත් ටික දවසයි උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නට තිබෙන්නේ. ඉතින් බොහෝ දිනාට පැන ගැටලුවක් තමයි පාඩම් කරන දේවල් මතක හිටින්නේ. ඇත්තෙන්ම මටත් ඒ දේ තිබුණා. නිදි මත එනවා. එතකොට පාඩම් කරන දේවල් කිසිවක් මතක හිටින්නේ නැහැ. මේ වෙලාව සුදුසු නැහැ පාඩම් කරන්න. දැන් මං රැයට හිතෙනවා උදේට පාඩම් කරන්න ඕනේ කියලා. උදේට හිතෙනවා රැයට පාඩම් කරන්න ඕනේ කියලා. බොහෝ දෙනාට තියෙනවා මේ ගැටලුව. අපි සොයනවාස අපි ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන සිසුවියක් අපින් විමසා තිබෙනවා සමහර දිනවලට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. මතක හිටින්නෙත් නැහැ. ඒකට හේතුව මොකද්ද? මේ පිළිබඳව අපි හැඳින්වීමක් කරමු. <laughs> ඔකේ තේරුම ඇතට සමහර දවස්වලට හොඳයි කියන එක. ඒක සමහර දිනවලටයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියන එක. ඒකෙදි මගේ මතකයක් අතීතයට දිව යනවා එහෙමනොත් ඒක දිව යන්නේ මම මේ ධර්මය හදාරනකොට මට හම්බෙච්ච දෙයක්. ඒක බ්‍රාහමණයෙක් කියලා බුදුරජාණන් වහන්සේ ওই ප්‍රශ්නේ අහනවා. ඒ ප්‍රශ්නේම අහන්නේ සමහර වෙලාවට දන්න දේවල් දන්න මන්ත්‍ර පවා මතකයට එන්නේ නැහැ සහ තේරෙන්නේ නැහැ. දැනගත් ඒවා තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට නොදන්න දේවල් පවා හොඳට හිතට වැටෙනවා. මේකට මේකට හේතුව මොකද කියලා බුදුහන්තරන්ගෙන් අහනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නීවරණයන් වලට යටපත් වෙලා තියෙන වෙලාව. නීවරණයන් වලට යටපත් වෙලා තියෙන වෙලා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධත කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් වලට යමෙක් යට වෙලා ඉන්න වෙලාවක් තියනවාද? අන්න ඒ වෙලාවට දන්න දේ අමතක වෙනවා. හරියට යමක් වැටහෙන්නේ නැහැ. ඒකට අපි අධික ආසාවල් වලින් අධික අධික ආසාවන් කියන්නේ ඉතින් අපිට රූපවාහිනියට යට වෙලා කියලා රූපවාහිනිය තියෙන වැඩසටහන් කරන ලොකු කාමච්ඡන්දයක් ඇති වෙලා තියෙනවා. නැත්තම් විශේෂයෙන් අපි දරුවන්ට මේක නොවලහා කියන්න ඕනේ. තමන්ගේ ජීවිතේ හරියටම සැලසුම් සහගත කරගන්න කියලා දුවලට පුතාලට අපි කියන්නේ හැම කෙනෙකුටම ඔය ආදරය වගේ දේවල් බැඳීම් වගේ දේවල් ඇති කරගත හැකි කාලයක් තියෙනවා. ඒවා ලස්සන වෙන්නේ ජීවිත සංවිධානාත්මක වුණා. මේ අපි මේ කතා කරන්නේ ළමයි ඔක්කොම නිවන් දකින්න ඕන කියන තැනනේ ළමයි තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා. නමුත් අනවශ්‍ය නුසුදුසු කාලයක තමන්ගේ ජීවිතයට අනවශ්‍ය බැඳීම් කියන්නේ කාමච්ඡන්දයන්. ඒවත් එක්ක අනිවාර්යයෙන්ම අධ්‍යාපනයේට පොතට හිත යොමු කරන්න බෑ. වෙනත් පැත්තකට හිත යොමු වෙන. ඒක තමයි අර ඒවා ඒවා එකක්. රූපවාහිනිය ආදී එක එක දේවල් වල තියෙන ආශාවල්. තරහ. හරි? ඊළඟට අර තමන්ගේම කැමැත්ත උපදවා ගත්තේ නැති වුණාම තීන මිද්ද වෙනවා. ඒ කියන්නේ මම මේ අරමුණට යනවා කියලා කැමැත්ත උපදවා ගන්න ඕන. ඉතින් ඇත්තටම මේ අනාගතයේ මේ ආසන්න කාලයකදීම අපි බලාපොරොත්තු වෙන සෙන්සුරාදා දවසේ ළමයි වෙනුවෙන් වෙන් කරන්න. මම හිතන්නේ 40 වෙනි සතිය විතර ඉඳන් 40 වෙනි සතියේ හෝ 41 සතියේ නම් සෙන්සුරාදා දවස අපේ දුවල පුතාලා වෙනුවෙන් සම්පූර්ණයෙන් ප්‍රත්‍යක්ෂ වැඩසටහන වෙන් වෙනවා. එතනදී ඉතින් මේකට මට කෙටියෙන් උත්තරය දෙන්න තියෙන්නේ නීවරණ ධර්ම බුදුහාමුදුරු දුන්න උත්තරය තමයි නීවරණ ධර්ම ඉස්මතු වුනහම තියෙන දේවල් මතක් වෙන්නේ නැහැ. කරන්නත් බෑ නීවරණ ධර්මයන් යටපත් වෙනකොට නැති දේවල් පවා මුතු වෙනවා. ඉතින් ඇත්තටම පංචශීල ප්‍රතිපදාව නීවරණ යටපත් කරන දෙයක්. කෙනෙකුට පුළුවන් නම් සතර කමඨහණින් පෝෂණය වෙන ළමයෙකුට තරම් අමාරු නෑ. මෛත්‍රිය, අසුබය, මරණ සතිය සහ බුද්ධානුස්සතිය. මේ ටික අපේ දරුවන්ට දරුවන්ට ගැළපෙන ආකාරයට කාරණා කියලා දීලා මේක කියලා දෙන්න පුළුවන්කම තියෙනවා නම් කරවන්න. පැහැදිලිව ළමයිගේ නීවරණ ධර්ම වේගෙන් යටපත් වෙනවා. ඒ අය හරියටම ඍජුව තමන්ගේ අරමුණට යන්න පුළුවන් තත්ත්වයට මානසිකත්වය හදන්න පුළුවන්. ඇත්තටම අපි වැඩිහිටියන්ගේ වගකීමක් ළමයින්ගේ මානසිකත්වය අධ්‍යාපනයේට සුදුසු වෙන විදිහට හදලා දෙන්න. මොකද ළමයා කියන්නේ හරියම අසරණ කෙනෙක්. කෝටුවෙන් පාලනය කරලා හරියන්නේ වචනෙන් පාලනය කරලා හරියන්නේ ඒකට ඒ හරිය සංකීර්ණ කාලයක් ඒ කාලේ. ඒ කාලය තුල ඒ සිත් සකස් කරලා ඒ වැඩේ කරන්න පුළුවන් තත්ත්වයට පත් කරලා දීම වැඩිහිටිය අපි හැම කෙනෙක්ගේම යුතුයකමක් සහ ඒකේ ළමයින්ට උරුම වෙච්ච ඒ කියන්නේ අයිතිවාසිකමක් කියලා මම අපි නමුත් ඒක කරන්නේ නැහැ. එහෙමයි සම්මාස. සදහතුනේ අපි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ඊළඟ පැනේකට යොමුන සූදානම්. ස්වාමීන් වහන්සේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රී ලංකාද්වීපයේ පමණක් නෙවෙයි මෙරටින් එතෙර විසින සියලු දෙනාටම ශ්‍රවණය කරන්නට අපි ඉඩ අවකාශය ලබා දී තිබෙනවා. ඒ තමයි අපේ YouTube නාලිකාව ඔස්සේ බෞද්ධ නාලිකාවේ බෞද්ධ රූපවාහිනී නාලිකාවේ YouTube නාලිකාව ඔස්සේ ප්‍රතිවේක්ෂා වැඩසටහන බොහෝ දිනක් නරඹනවා ශ්‍රවණය කරනවා. ඉතින් ඒ අනුව ඒ ආකාරයෙන් ප්‍රතිවේක්ෂාවට සටහන නරඹන ශ්‍රදේවතෙක් අපට යොමු කර තිබෙනවා ප්‍රශ්නයක් අවුරුදු ගාණක් ජීවිතයේ කියන එකට සංකල්ප හදා හදා ඒ සංකල්ප වාද විවාද කළා තර්ක කළා ජීවිතය කියන්නේ මායාවක් පමණයි සිතුවිල්ලක් පමණයි හේතුඵල ක්‍රියාවලියක් පමණයි. ආදී ලෙස සංකල්ප හැදුවා. ඒවා තුලින් විශ්වාස කළා. මේ තුලින් දුක ටිකක් අඩු වුණා. ඒත් හැමදාම මේ සංකල්ප එක්ක බැඳුණු දෙහෙට්ටුවක් තිබුණා. මෙහෙම කාලයක් යනකොට තේරෙන ගත්තා මේ සංකල්ප ඇතුලින්මයි දුක එන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ සියලු සංකල්ප අතාරින්න මිස එක සංකල්පයක් අතහැරලා තව එකක් හයියෙන් අල්ලගන්න නෙවෙයි කියලා තේරුණා. දැන් දුක එන හැම වෙලාවකම මම උත්සාහ කරන්නේ ඒ ඇතිවන හේතු උණු සංකල්පය අඳුරගන්න. ඒ ආකාරයෙන් ඉන්න දීලා හේතු අඳුනගෙන ඒක අතාරින්න මේ කරන ක්‍රමය තුල වැරදි ඇතනම් පැහැදිලි කර දෙන්න කියලා අපෙන් විමසා තිබෙනවා. දිග ප්‍රශ්නයක්. කෙටියෙන් මම උත්තරයක් දෙන්නම් දිග ප්‍රශ්නයක් වුණාට බොහොම හොඳ අදහසක් මේ නමුත් අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ මේ සංකල්ප පිළිබඳ තියෙනවා නම් දේශනා කරේ සම්මා සංකප්පය නැති කරගන්න ඕනේ කියලා. හැම එකම නැති කරගන්නේ මිත්‍යා සංකල්ප අතහැරෙන්න ඕනේ සම්මා සංකල්ප ඇති වෙන්න මොන සම්මා සංකල්ප කියන්නේ නෙක්කම්ම අව්‍යාපාද හිංසා. හැබැයි උතන වචනයක් තියෙනවා මම හිතන්නේ මේක තේරුමක් ඇතුව හොඳ තේරුමක් ඇතුව ලිබෙ මේක තදින් අල්ලා ගැනීමක් කියලා. හරි තදින් අල්ලා ගැනීමට වැඩිය දැන් ඔය ඇත්තටම වෙලා තියෙන්නේ ඒ තදින් අල්ලා ගන්න ගතියක් තියෙන්න ඕනේ චිත්තවිසුද්ධිය දක්වා යනකොට තේදී. ඒකට අපි මෛත්‍රියෙන් බොහොම ප්‍රබලව යනවා නේද? නමුත් ඒවා තදින් අල්ලාගෙන මෛත්‍රිය අසුබය වගේ දේවල් එක්ක තමන් ඉස්සරහට ගිය කෙනා ditthi visuddhiya කාංකා විතරණ විසුද්ධිය කියන තැන එනකොට ඔන්න ඔය කියන හේතුඵල ධර්මයට අදාළ මෙනෙහි කිරීම සිද්ධ වෙනවා. එතකොට හේතුඵල ධර්මයට අදාළ මෙනෙහි කිරීම සිද්ධ වෙනකොට හේතුව දකින්නකොට හොඳ සහනයක් ඇති වෙනවා. ඊට හේතුව Tamanට ස්වයංක්‍රීයම වාගේ නිබඳව නිකම්ම නැగిලා එන ස්වභාවයකට පත් වුණාම ලොකු විසඳුමක් ඇතිවෙනවා. එතන ඔය යන ක්‍රමවේදයේ ඊටාම නිවැරදි බවක් තමයි පෙනෙන්නේ මේ කියන හැටියට පෙනෙන්නේ නමුත් සංකල්ප සියල්ල අතහරිනවා කියන තැනට එන්න එපා ඒ ඒක අනිත් කෙනෙකුට කියන්න කියන්න යන්නත් එපා ඒකම නෑ සංකල්ප අතහැරීම තමයි හරියන්නේ කියලා එහෙම වුණොත් අර ධර්මයට පටහැනි වෙනවා එහෙම නෙවෙයි අවබෝධය කියන එක වටිනවා ඒ සංකල්ප දිවි යුතුයි අනිත් එක අපි යම් තැනකට තමන්ගේ හිත වර්ධනය කරගන්නකොට අර පල්ලෙහා ඉන්න කෙනෙක් වැඩි අවබෝධයක් ඇති කරගන්න පුළුවන් ඒකින්ද සංකල්ප වර්ධනය කළ යුතුයි. සංකල්ප ඒක නිවැරදි සංකල්ප වර්ධනය කරන්න ඕන වැරදි සංකල්ප අතහරින්න ඕනේ. ඒ වගේම හේතුඵල ධර්ම ගැන තියෙන මෙනෙහි කිරීම ඊටාම් වටිනවා. ඒකත් එක්ක අවසානයේදී සංකල්ප වල අවශ්‍යතාවයකුත් නැතිවලා යනවා. ප්‍රශ්නේ උත්තරේ තියෙනවා. ප්‍රවේශමෙන් ඉදිරිපත් කරන්න සමාජයට ඉදිරිපත් කරද්දී. එහෙමයි. සදහවතුනේ අපි වාහනයක් අතට ගත්තාම ඊටමත් ඉවසීමෙන් හිතුව ගමන් කළ යුතුයි. මොකද රියදුරා වගේම තවත් ජීවිත ගණනාවක් ඒ වාහනේ ඇතුලේ ගමන් කරනවා. ඉතින් මීළඟ අපි ස්වාමින් වහන්සේගෙන් විමසන්නට යන ප්‍රශ්නේ පසුගිය දවසක සමාජ ජාල වෙබ් අඩවියේ කිහිපයකම බොහෝ මතිමතාන්තර ඇති වුණු ප්‍රශ්නයක්. ඒ සඳහා බොහෝ දෙනා තමන්ගේ ප්‍රකාශයන් ඉදිරිපත් කර තිබුණා. අපේ ස්වාමීන් වහන්සේ දැන් අපි කතා කළොත් මේ ප්‍රශ්නය පිළිබඳව ප්‍රභූ ප්‍රභූයයි සලකන බොහෝ දිනාට ගමන් කරන්න අනිත් සියලු දෙනා යන පොදු මාර්ගයේ වසා තබනවා. ඉතින් එතකොට බොහෝ රියදුරන්ට තමන්ගේ ඉවසීම නැති වෙනවා. ඉතින් මේ ඇයි එහෙම වෙන්නේ? ඉවසීම කියන දේ එතකොට ඉවසීමට මොකද වෙන්නේ? ඒ පිළිබඳව අපි පුංචි හැඳින්වීමක් කරමු. බොහෝ දෙනාට මේ දිනවල පැන නගින ගැටලුවක් තමයි ඇත්තටම අපිට යොමු කර තිබෙන්නේ අපේ Facebook ගිණුමටම තමයි මේ ප්‍රශ්නයත් අපි මේ පිළිබඳව මේ පිළිබඳව එවැනි සමාජ ප්‍රශ්නයක් පිළිබඳව විග්‍රහ කිරීමත් මම හිතන්නේ ගොඩාක් වටිනවා මොකද අපි ඉවසීම ගැන මෛත්‍රිය ගැන කතා කරන අය විදිහට ඉතින් මෙවැනි ගැටලුවකට මට ඊයේ දවසෙත් මුණ පාන්න සිද්ධ වුණා භාවනාවට ආපු කෙනෙක්ම තමන්ගේ සීමාවන් ඉක්මවා ගිය ස්වභාවයක් තිබුණා ඉතින් මේකෙදී අපි හිතන්න ඕන කාරණා දෙකක් තියෙනවා. මේවා සමාජගත අපිට අපිට දැන් අපේ අසරණකම හොඳට තේරිලා තියෙන්න ඕනේ. જાතියක් විදිහට අපි කොච්චර අසරණ වෙලාද කියලා තේරිලා තියෙන්න ඕනේ. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. හැමෝම තේරුම් ගන්න ඕනේ. හැමෝම තේරුම් ගන්න දවසක් උදා වෙයි වැඩිපුර බහුතරයක්වත් මම කියන්නේ සියලු දෙනාම සියලු දෙනාම ඉතාමත්ම සාන්තුවරු වගේ මේ සිංහල ජාතිය මිනිස්සු හැතිරෙන දවසක් එයි කියලා ඒ කිව්වොත් ඒක සුරංගනා ලෝකයක්. නේද? සුරංගනා කතාවක්, ලෝකයක් නෙවෙයි සුරංගනා කතාවක්. නමුත් බහුතරයකට අපිට පුළුවන් සාධාරණ සිතුවිලි වලට එඬ වෙනවා. එඬ වෙන්නේ පුළුවන් පුළුවන් හැම කෙනෙක්ම මේ වගේ සිතුවිලි වලට එමු. නැත්තම් මේ අනවශ්‍ය දේවල් හින්දා අපේ සමගිය කැඩෙනවා. මම හිතන්නේ ඒක ගැන හිතන්න කියන එතකොට අපිට ඉවස ගන්න පුළුවන්. ප්‍රභූයයි කියා ගන්නා පිරිස් ඒ අයත් දන්න දන්න හැම කෙනෙකුම තමන්ට අත්‍යවශ්‍ය වෙලාවක ඉතා අත්‍යවශ්‍ය වෙලාවල් තියෙන්න පුළුවන් කෙනෙකුට ඇත්තටම තියෙන්න පුළුවන්. ඉතින් අපි ඒ ගැන හිතන්න ඕනේ. ඉතාලම අත්‍යවශ්‍ය වෙලාවල් තියෙන්න පුළුවන්. මොකද එහිමින් මේ වාහන තදබදේ ගිහිලා රාජකාරියක් කරන්න බැරි හදිසි අවස්ථා තියෙන්න පුළුවන්. අර ඇම්බියුලන්ස් එක්කට වගේ. එවැනි වෙලාවක ඒ කට්ටිය අවස්ථාව ගත යුතුයි කියලා මම කියනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. එහෙම නැති අයත් මේ අවස්ථාව ගන්නවා. අනිසිලස තමන්ගේ බලය බලය පාවිච්චි කරනවා. ඉතින් අපි තා කාරුණික ඉල්ලීමක් කරන්න ඕනේ මේ පිරිස් වලට මේක කරන්න එපා. නේද? හැමෝගෙනම කරුණාවෙන් මෛත්‍රියෙන් බලන්න හැම කෙනෙක්ම දුක් විඳින සමහර අය රෝහල් වලට වෙලාවට යන්න යන අය සමහර අය රතු විර ඉස්සරහා තියාගෙන වේගෙන් දුවන අය ඉතින් හැම කෙනෙකුටම තියෙනවා මේ මානසික අවශ්‍යතාවයන් ඒ සියල්ල උල්ලංඝනය කරලා තමන් ආත්මාර්ථකාමී විදිහට තමන්ගේ කටයුත්ත කිරීම ඉතාම වැරද්දක් ඉතින් මේකට ගොදුරු වෙන්නාට පුළුවන්කමක් නැත්තම් මේක වළක්වන්න පළවෙනි කාරණාව හිතන්න මේ අත්‍යවශ්‍ය දෙයක් හින්දා කියලා හරි එහෙම නැතුව දැන් ඉතින් මට කරන්න දෙයක් නැත්නම් මං තදින් මේ කිපිලා ඇති වැඩක් නැත්තම් මට දත් මිටිකාවට හරියන්නේ නැත්තම් ඉතින් මට හිතන් තියෙන්නේ මගේ කර්මය කියලා තමයි. හරි අතීත කර්මානුරූපව මට මේ දේ මේ මේකට මුණ පාන්න සිද්ධ වුණාය කියලා හරි තමන්ගේ හිත හදාගන්න. මොකද බොරුවට පිච්චෙන්න එපා, දැවෙන්න එපා. අපි අපේ පැත්ත සංවර්ධනය කරගන්න කොහොම නමුත් මම හැම පැත්තකින්ම ඉල්ලනවා જાතියක් වශයෙන් ගැටලුවක් ඇති වෙන තත්ත්වයන් වලට මේ වෙලාවේපත් වෙන්න එපා ලොකු ප්‍රශ්නයක ඉන්න වෙලාවක් ඒකේ බරපතලකම අයින් කරගන්න එපා. වගකීමෙන් කටයුතු කරන්න. හැම කෙනෙක්ම හැමතැනකම සමගිය දහවුරු කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරගන්න ගැටලුව තාම निराකරණ වෙලා නැහැ. අවදානම අවදානම නැති වෙලා නැහැ. මේ මේ එක එක්කෙනෙක් දෙන්නෙක් මැරෙයි බෝම්බයක් පුපුරයි කියන එක නෙවෙයි මම මේ කියන්නේ. ඒක කමක් නැහැ කියන්නකෝ. ඒක හොඳයි කියලා කියනවා නෙවෙයි. ඒක බෝම්බයක් පිටලා ඕනනම් තව 100ක් 200ක් මැරෙයි. ඒක නෙවෙයි. ඊට වැඩි එහා ගිය ඊ타ත්ම බරපතල ගැටලුව ඉතුරු වෙලා තියෙන හොඳටම ඒක පිළිබඳ අවදියෙන් ඉන්න පටු තැනින් බලන්න නැතුව ප්‍රශ්න දිහා හරියට බලන්න ලොකු ගැටලුවක් තියෙනවා. ඒක ඒක විසඳ ගන්න තියෙන එකම ක්‍රමය තමයි අපි જાතියක් වශයෙන් සමගි වෙන එක. අපි කොන්දේසි විරහිත සමගි වෙන්න ඕන හැම පැත්තකින්ම සමගි වෙන්න ඕන. මේ සඳහා අපි ලොකු මඟ පෙන්වීමක් ඉදිරියට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අපට ලැබී ඇති කාලය නිමවටපත් වෙනවා. ඉතින් මේ කාලේ නිමවටපත් වෙද්දිත් අපි අවසාන වශයෙන් එක් ප්‍රශ්නයක් තෝරා ගන්නට සූදානම් සමුන්වහන්සේ ඊටමත් කෙටි පිළිතුරක් ඔබ වහන්සේගෙන් විමසන්නේ ජීවිතයේ නිබදව සතුටින් සිටිය යුතුයයි කියා සිතනවා මත්ද්‍රව්‍ය භාවිතා කරනවා එයින් සතුටක් විඳිනවා එහි ඇති වරද කුමක්ද මා කාටවත් වරදක් කරන්නේ නැහැ මේ මේ ප්‍රශ්නේ පිළිබඳව අපි කෙටි උත්තරයක් අපි ඉතාම ඉක්මනින් ලබා දෙනවා. ඔව් මේ කියන්නේ මේ කාරණාව ගැන අපි අතර මේ ප්‍රශ්නේ අහනවද නැද්ද කියලත් සාකච්ඡා කළා තමයි මේ ප්‍රශ්නේ දාගත්තේ මේ තරුණයෙක් මේ තරුණයා කියන්නේ ජීවිතය කියන්නේ සන්තෝෂයෙන් ඉන්න ඕනේ. මට සන්තෝෂය තියෙන මම පුංචි මද්ද්‍රව්‍යයක් පාවිච්චි කරනවා. එතකොට තමයි මට සන්තෝෂය ඇති වෙන්නේ. ඒ සන්තෝෂයෙන් ඉන්න එක නේද ජීවිතයේ තේරුම. මං කිසි කෙනෙකුට කරදරයක් කරන්නේ නැහැ. ඉතින් මේකේ තියෙන වැරද්ද මොකද්ද? හරි. ඉතින් සන්තෝෂ කියන වර්ග කීපයක් තියෙනවා. සමහර සන්තෝෂවල තියෙනවා, සමහර සතුටින් දීම් තියෙනවා, අනාගතේ දුකක් ඇති වෙනවා නම් Tamanට. අනාගතේ Tamanට දුකක් ඇති වෙනවා නම් අනාගතේ අනුන්ට දුකක් ඇති වෙනවා නම් ඒ සතුටෙන් ඇති පළක් නැහැ. නේද? සතුටක් තියෙන්න පුළුවන්. ඒක නිවැරදි සතුටක් වෙන්නත් ඕනේ. එක නිවැරදි සතුටක් වෙන්න ඕනේ. දෙක අනාගතේ Tamanට දුකක් ඇති නොවෙන්න ඕනේ. මද්ද්‍රව්‍යයෙන් ලබා ගන්න සතුට එකක් වේක වැරදි සතුටක් ලෝකේ මෙච්චර ලස්සන සතුට විඳින්න පුළුවන්කම් තියෙද්දී තමන්ගේ මනස විකෘති කරගෙන ඇති කරගන්න සතුටක් තමයි මද්ද්‍රව්‍ය වලින් ලබන්නේ. දෙවෙනි එක ඒක තමන්ගේ අනාගත විශාල දුකක් වෙනස පවතිනවා. ඒකද ඒක කිසිසේත්ම එකඟ වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම සන්නස. අපි සන්නස රුවන්වැලිසෑයේ භික්ෂුන් වහන්සේලා උදෙසා මහණිය වූ පින්කමක් සංවිධානය කරනවා. ඒ පිළිබඳව අපි ඊටත් ඉක්මනින් සඳහන් කරමු. ඔව්. ඇත්තටම මේක පින්කමක් නෙවෙයි රට ජාතිය වෙනුවෙන් රටේ අභිවෘද්ධිය සඳහා අධ්‍යාත්මික බලය තියෙන එක අත්‍යවශ්‍ය මොහොතක් මේ වෙලාව. ඒකින්ද ලබන චනසුරාදා දිනයේදී හවස 5 මාරට අරණ්‍ය සේනාසනවල සහ විහාරස්ථානවල වාසය කරන අධ්‍යාත්මික දියුණුවක් තියෙන භික්ෂුන් වහන්සේලා ඒක රාශි වෙනවා රුවන්වැලි චෛත්‍යරාජයන් වහන්සේ අභිසට ඒක රාශි වෙලා පැය දෙකක මෛත්‍රී භාවනාවක් අඛණ්ඩව සිද්ධ කරනවා. ඒක මේ වචන වලින් කියව කියව කරන එකක් එහෙම නෙවෙයි. උන්වහන්සේලා දැඩි හැඟීමකින් රට ජාතියට සෙත් ප්‍රාර්ථනා කරලා හැමෝගෙම සිත් පහන් වේවා කියන අදහසින් දැඩිව කරන සත්‍යක්‍රියාමය භාවනාවක් සිද්ධ කරනවා. සෙනසුරාදා 25 වෙනිදා සවස 5:00 ඉඳන් රාත්‍රී 7:00 දක්වා. ඉතින් අවවාදයක් දෙන්නේ මෙතෙන්ට ඔබ හැමදෙනා ඒක රාශී වෙන්න එපා. එහෙම නොත් ඒකට බාධාවක් වෙනවා. ඉතින් මේ සඳහා යම්කිසි වික්ෂුන් වහන්සේ නමකට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවය තියෙනවා නම් ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමයේ කැඳුම් කරු ස්වාමින් වහන්සේ කැඳුම් කරු වශයෙන් කටයුතු කරන ගෞරවනීය ස්වාමින් වහන්සේ තමයි අපේ ඉඳුරුහේනේ ධම්මදේව ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ දුරකථන අංකයට හෝ අපේ පෞද්ගලික දුරකථන අංකයට කතා කරලා ඒ සඳහා ඉද ප්‍රස්ථා ලබා ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේලාට. ගිහි පින්නන්ත අයට අවශ්‍ය නම් ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කරන්ඩ තමන්ගේ අරන් දන්න අරණ්‍ය සේනාසනවල පන්සල්වල ආධ්‍යාත්මික ශක්තියෙන් යුක්තව කටයුතු කරන ස්වාමීන් වහන්සේලාට ඒ බව දැනුම් දීලා මේ මේ අංකය ලබා දෙන්න ලබා දීලා උන්වහන්සේගේ උන්වහන්සේට කතා කරලා ඒ පිළිබඳ අවස්ථාව ලබා ගන්න කියලා කියන්නේ. ඊට අමතරව තමන්ගේ නිවසේ ඉඳලා හෝ තමන්ගේ විහාරස්ථානය සංවිධානය කරලා සෙනසුරාදා දවසේ ලබන සෙනසුරාදා අනිද්දා දවසේ මේ වෙලාවට මෛත්‍රිය වඩමින් මේකත් එක්ක ඒකාත්මික වෙන්න අපිත් අපිත් එක්ක ඒකාත්මික වෙන්න ඉතින් උන්වහන්සේගේ දුරකථන අංකය තමයි 0.77යි 814යි 27යි 68 0.77යි 814යි 27යි 68 0.77යි 814යි 27යි 68 එහෙම නැත්නම් Tamanට සුපුරුදු දුරකථන අංකයට කතා කරලා මේ නම්බරේ ඉල්ලගන්න 0774999යි 84යි 84 නම්බරයට කතා කරලා මේ ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය දැන් ලියා ගන්න අවස්ථාවක් හම්බුනේ නැත්නම් ඒක ලබා ගන්න. ඉතින් හැමෝම එකතු වෙලා නිබඳව නිරතුරුව මෛත්‍රී භාවනාවෙන් යුක්තව පංචශීලය ආරක්ෂා කරමින් බුද්ධ ශක්තිය ධර්ම ශක්තිය සංඝ ශක්තිය නැත්නම් ත්‍රිවිධ රත්නයෙන් අපිට ලබාගත හැකි ආත්ම අධ්‍යාත්මික ශක්තිය මේ වෙලාවේ මේ රට නිවැරදි කරගන්න ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක් කියන එක අපි මතක් කරනවා. එසේනම් අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහන අපි මෙලෙසින්ම ඔබටපත් කරන්නට සූදානම්.